සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 අට්ඨා අවිජ්ජානිපත තං වරා සංඝෝ පවජමානං බුද්ධෝ පවද තං වරෝති සද්ධාවන්ත කාරුණික පින්නතුනි රට අද අපි මේ මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ සංයුත්තනිකායේ සඳහන් වන තුන් දෙතුමක් සංයුත්තනිකායේ දේවතා සංයුත්තේ තමයි මේ දේශනාව සඳහන් වන්නේ මේ දේශනාවේ නම උට්ටි සූත්‍රය උට්ටි කියලා කියන්නේ සාමාන්‍යයෙන් වැස්සට කියන නමක් ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරේ වැඩ ඉන්නකොට දෙවියන් පිරිසක් බුදුරජාණන් වහන්සේ දකින්න ආවා. ඉතින් මේ දෙවි පිරිස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා හිතගෙනම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. දැන් බලන්න පින්නතොනේ ඔය වික්ෂුන් වහන්සේලා ශ්‍රවණය කරපු සෑම ධර්ම දේශනාවකදීම නිසීදති කියලා තියෙනවා. එන වාඩි වෙලා දෙවි ස්වාමීන් වහන්සේලා බණ අහන්නේ වාඩි වෙලා. හැබැයි දෙවියන් අහපු හැම බණක් මහලා තියෙන්නේ කොහමද? අට්ටාසි හිතගෙන. ඇයි දෙවියෝ වාඩි වෙන්නේ නැත්තේ? ඔව් දෙවියෝ වාඩි වෙන්නේ නැත්තේ දෙවියෝ වාඩි වෙන්න හිතනකොට ආසන පහළ වෙනවා. දිව්‍ය ආසන පහළ වෙනවා. ඒ සැප පහසු දිව්‍ය ආසන වල ඉඳලා බණහඬ දෙවියෝ කැමති නැහැ. ඒ දිව්‍ය ලෝකේ කියන්නේ ඒකනේ. පින්නතන හිතනකොට දේවල් පහළ වෙනවා. ඒකයි ඒක දිව්‍ය ලෝකේ කියලා කියන්නේ. අන්න ඒ නිසා තමයි දෙවියන් අට්ඨාසී හිතගෙනම තමයි බුදුරජාණන් වහන්සේගෙන් බණහන්. ඉතින් මේ දෙවියා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. එයා හදාගෙන ආපු ප්‍රශ්නයක් භාගතුන් වහන්සේගෙන් අහනවා. මොකක්ද ප්‍රශ්නේ? කිංසු උප්පතතං සෙත්තං කිංසු පවද තංවරං කින්සු පවජමානානං කින්සු පවද තංවරං ඔන්න අහම ප්‍රශ්නය දෙවියන්ටත් තියෙන ප්‍රශ්න කින්සු උප්පතං සෙත්තං උඩට නගින දේ අතුරෙන් මොකද්ද ප්‍රධාන වන්නේ මොකද්ද ශ්‍රේෂ්ඨ වන්නේ කින්සු පවද තංවරං පහළට වැටෙන දේ අතුරෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ වන්නේ ප්‍රධාන වන්නේ කිංසු පවජමානාන ඇවිදින්නන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ කිංසු පවදතං වරං කතා කරන්නන්ගෙන් කවුද ප්‍රධාන වන්නේ ශ්‍රේෂ්ඨ වන්නේ දැන් ආපු ප්‍රශ්නේ පින්නතරට මතකයි උඩට නගින දේ අතුරෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ වන්නේ පහළට වැටෙන දේ අතුරෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ වන්නේ? ඇවිදින්නන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? කතා කරන්නන්ගේ කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? ඉතින් මේ දෙව් පිරිසේ හිටියා දක්ෂ ප්‍රතිඵල තවත් දෙවියෙක්. බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයන්න කලින් මේ දෙවියායේ උත්තරය දෙන්න බලාපොරොත්තු වුණා. එහෙම අය ඉන්නවදත් නේ මනුස්ස ලෝකෙත් ඉන්නවනේ. දැන් සමහර අය අපෙන් ප්‍රශ්නයක් අහන්න ආපුවාම එයත් එක්ක යාළුවා අපිට කලින් උත්තර දෙනවා. අන්න ඒ වගේම එකක් තමයි මෙතන උනේ. අර දිව්‍ය පුත්‍රයා ප්‍රශ්න අහුවට පස්සේ එයත් එක මාපු දිව්‍ය පුත්‍රයෙක් ඒකට උත්තරයක් දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම සාන්තව සාවධානව එකත් අහගෙන හිටියා. එයා උත්තර දෙනවා ඒ දිව්‍ය පුත්‍රයා බීජං උප්පතකං සෙට්ටං කුට්ටි නිපතතං වරං ගාවෝ පවජමානානං පුත්තෝ පවද තං වරං මේ දිව්‍ය පුත්‍රයා කියනවා බීජං උප්පතතං සෙට්ටං උඩට නගින දේ අතුරෙන් ශස්්‍ය දහාම්‍ය ශ්‍රේෂ්ඨයි. උට්ටි නිපත පංවරං පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාපතනය ශ්‍රේෂ්ඨයි. ගාවෝ පවජමානානං ඇවිදින්නන්ගෙන් ගවයා ශ්‍රේෂ්ඨයි. පුත්තෝ පවදතං වරං කතා කරන්නන්ගෙන් අවෘෂ පුත්‍රත්නේ ශ්‍රේෂ්ඨයි. දැන් මේ දෙවෙනි මේ දෙවියාගේ පිළිතුරත් හොඳ පිළිගන්න පුළුවන් පිළිතුරක්. හැබැයි ඒක ලෞකික වශයෙන් විතරයි. දැන් බලන්න බීජං උප්පතං සෙට්ටං උඩට නගින දේ අතුරෙන් බීජය. අතර මිනිසුන්ගේ ආහාරයේ පින්නතුනේ දහාන්‍යනේ. ඉතින් දහාන්‍ය නිස්පාදනය වුනේ නැත්නම් ලෝකෙ ඉවරයි. සබ්බේ සත්ත ආහාරත්‍ත්‍තිකා. සියලු දෙනාගේම යැපෙන්නේ ආහාරය. එහෙනම් සත්‍ය දහාන්‍ය කියන එක ඒ බීජයක් පොළොවට දැම්මහම ඒක පැලවෙලා එනවා කියලා කියන්නේ ඒක පුංචි දෙයක් නෙවෙයි ඇත්තටම හිතුවොත්. ඉතින් මේ කතාව පිළිගන්න පුළුවන්. දැන් මිනිසුන්ගේ ප්‍රධානම ආහාරය දහන්නේනේ. මාංශ භක්ෂණය නෙවෙයි. එහෙමනම් දෙවියාගේ පිළිතුර ලෞකික වශයෙන් පිළිගන්න බැරි කමකුත් නැහැ. පිළිගන්න පුළුවන්. ඊළඟට මෙයා කිව්වා උට්ටි නිපතතං වරං පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාපතලින් ශ්‍රේෂ්ඨයි. ඇත්තටම ශක්ෂ දාම්භ්‍ය නිෂ්පාදනයේට වර්ෂාව අවශ්‍යයි. වැස්ස නැත්තම් පින්නතුනේ දැන් ওই වර්ෂාව නැති රටවල් මොනතරම් දුකක් විඳිනවද? එහෙමනම් වර්ෂාපතනයේ තියෙන වටිනාකම කියානෙම කරන්න බෑ. එහෙනම් ඉතින් මේක වැටෙන්නේ උඩ ඉඳලා පහළටනේ. එහෙනම් පහළට වැටෙන දේ අතුරේ වර්ෂාව ප්‍රධානයි. ඊළඟට ගාවෝ පවජමානාන. පින්නතුනි එදා ඉන්දියානු සමාජයේ ගවයාට පුදුම තනක් තිබුණේ. අදටත් එහෙම නේද? ගවයෙක් මැරුණා මල් මාලා දාලා අදටත් ගංගානන් නදියට අරන් ගිහලා තමයි අවසන් කටයුතු සිද්ධ කරන්නේ. ගවයා දෙවියෙක් හැටියට සැලකන්නේ. ඉතින් එදා ඉන්දියානු සමාජයේ ගවයාට පුදුම තැනක් තිබ්බා. පස්කෝරස දෙමින්, පොහොර ලබා දෙමින්, ඒ වගේම සීසාමින්, බර අදිමින් ගවයා පුදුම සම්පතක් මිනිසුන්ට. අදටත් එහෙම තමයි. ඒ නිසා ගවයෙක් ඇවිදගෙන යනවා කියන්නේ ඌ තනකොළ කකා යන්නේ. ඌ තනකොළ කනවා කියලා කියන්නේ අපට හැම පැත්තකින්ම මිනිස්යාට ලොකු යහපතක්. ඒ නිසා තමයි මේ දෙවියා කිව්වේ ඇවිදින්නන්ගෙන් ගවයා ශ්‍රේෂ්ඨයි. ඊළඟට මෙයා අන්තිමට කියන පුත්තෝ පදතංවරු. කතා කරන්නන්ගෙන් අවෝර්ෂ පුත්‍රත්වයේ ශ්‍රේෂ්ඨයි. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක් ඉපදිලා ඒ දරුවා ගොළුෙක් නොවි, බිහිරෙක් නොවි, මන්ද බුද්ධිකයෙක් නොවි අම්මේ තාත්තේ කියලා කතා කරනකොට පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා ඒ දෙමෝපියන්ට හරියට අමෘතාභිෂේකයක් වගේලු. තමන්ගේ දරුවා අම්මා තාත්තා කියලා තමන්ට කතා කරනකොට ඒ දෙමෝපියන්ට පුදුමාකාර සතුටක් දැනෙන්නේ. ඒක කවුරුත් දන්න ඔය අත්දැකීම මේ හැමෝටම තියෙනවා. අම්මා කෙනෙක් පළමුවෙන්ම දරුවෙක් අඬනවට සතුට වෙනවා කියන්නේ ඉපදෙන වෙලාවෙ ඉන්නේ නේද? මේ දරුවා අඬනවා කියලා කියන්නේ නිරෝගී සම්පන්න දරුවෙක් කෙනෙක් අම්මා දැනගන්නවා. ඉතින් එහෙමනම් පින්නතුනේ අම්මා තාත්තට තමන්ගේ දරුවා අම්මේ තාත්තේ කියලා කතා කරනකොට පුදුම සතුටක් දැනෙනවා. ඉතින් දෙවියාගේ පිළිතුර නම් ලෞකික වශයෙන් 100ට 100ක් හරියි. බුදුරජාණන් වහන්සේ දැන් මේක අහගෙන ඉඳලා කියන එකත් හොඳයි ඒ පිළිතුරත් මගේ පිළිතුරත් එහෙනම් මතක තියාගන්න. මගේ පිළිතුරත් මතක තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මතය ඉදිරිපත් කරනවා. ඇතර මේ මතය ඉදිරිපත් කරනකොට දැන් මේක අහනකොට පින්නතුලට හිතේ ගියේ සරුවත්ඥන් වහන්සේ මොන තරම් දාර්ශනික උත්තරයක් දුන්නහන්සේ දීලා තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා විඥා උප්පතතං සෙට්ඨා උඩට නගින දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨයි අවිජ්ජා නිපතතං වර පහලට වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ප්‍රධානයි සංගෝ පවජමානාන අවිදින්නංගෙන් මහා සංඝ රත්නේ ශ්‍රේෂ්ඨයි බුද්ධෝ පවදතං වරෝ කතා කරන්නන්ගෙන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. දැන් අපි මේක තෝරා ගන්නෙමු. විද්‍යා උපතතං සෙට්ටා. ඒතර විද්‍යාව තමයි උඩට නගින දේ අතරේ ප්‍රධාන වන්නේ. මොකද්ද මේ විද්‍යාව කියලා කියන්නේ? අද දැන් හැමතැනම විද්‍යා පන්ති නොඑක් විදියට දාලා තියෙනව නේද? කටාවුත් එහෙමත් දාලා තියෙනවා. ඒ කියන බහුවිද්‍යාව නෙවෙයි. මේක සැබෑම විද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ විද කියන ධාතුවෙන් සකස් වෙච්ච පදයක් විද. විද ධාතුවෙන් කියන්නේ අවබෝධය. පින්නතනේ බලන්න මේ විද්‍යාව කියලා කියන්නේ මේ අවබෝධය කියලා කියන්නේ ලෞකික ලෝකෝත්තර උභයාර්ථයම යහපත් වෙන්න වටිනාම දේ තමයි මේ විද්‍යාව. ඒ නිසා මේක පින්නතුලට හොඳට තේරෙනවා ධර්මයේ තුල හැසිරෙන නිසා මේ විද්‍යාවේ තියෙන වටිනාකම කියන්නෙම කරන්න බෑ. දැන් බලන්න අප හැම දිනාටම ඇස කන නාසය දිව ශරීරය මනස මේ ආයතන 6 මේ ඉන්ද්‍රිය 6 නැතුව අපි ඉපදිලා තියෙනවා. එතකොට පින්නතුනේ දැන් මම මේ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස සැපයි කියන එක නෙවෙයි. නමුත් මිනිස්සෙක් වශයෙන් ඉපදිලා අන්ධෙක් වෙලා ඉපදුනොත් ඒක හරි අභාග්‍යයක්. කන් දෙක හෙන්නේ නැත්නම් ඒක අභාග්‍යයක්. කතා කරගන්න බැරි නම් ඒක අභාග්‍යයක්. ඊළඟට පින්නතුනේ අනිත් අනිත් ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැත්නම් ඒක මහා භාග්යක්. එහෙමනම් මේ පින්නතුලා හිතන්න ඕන තථාගත ධර්මයට අනුව අපට කිසිම දෙයක් ඉබේ ලැබෙන්නේ නැහැ. හැම දෙයකම මේ හේතුවක් තියෙනවා. මේ පින්නතුල්ලාට හොඳ ඇස් දෙකක් ලැබුණේ විද්‍යාවෙන් යුක්තව කටයුතු කරලා තියෙනවා සසර. ඒකයි අපි හොඳ ඇස් දෙකක් ඇතුළු ඉපදුනේ. අපට හොඳ කන් දෙකක් ලැබුණේ. අනෙත් අනෙත් ඉන්ද්‍රියන් අපට ලැබුණේ විද්‍යාවෙන් යුක්තව අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ ජීවිතයේදීත් අපි මේ විද්‍යාව තමයි මේ දිනු කරන්නේ. අවබෝධය නුවණ. ඉතින් ඕනම කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් කෙනෙකුගෙන් ඇහුවොත් ලෞකික වශයෙන් කෙනෙකුට දිනු වෙන්න අත්‍යවශ්‍ය දේ මොකක්ද කියලා කෙනෙක් කියන්න පුළුවන් මට තේින වෙන්න සල්ලි තිබ්බොත් සල්ලි කරන්න සල්ලි ඕන එහෙමනේ මිනිස්සු කියන්නේ නේද හැබැයි පින්නතුනේ කෙනෙකුට ලෞකික වශයෙන් දිනු වෙන්න අත්‍යවශ්‍ය දේ තමයි නුවණ දැන් බලන්නකො නුවණ තියෙන අය ඒගොල්ලන්ගේ චරිතාපදාන කියවනකොට ඒගොල්ලන්ගේ දිනුවේ රහස පිළිබඳව කතා කරනකොට ඒගොල්ලෝ නිරතරවම කියන්නේ ඒගොල්ලෝ දිනු වෙච්ච ආකාරය. ඒ හැම එකකින්ම ඉස්පතු වෙන්නේ ඒ අයගේ දිනුව නුවණ. එහෙමනම් නුවණ තියෙනවා නම් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ අර මේකුණකින් දිනුච්ච කෙනෙක් හිටියා. ඒ වගේ එකක් එකක් නෙවෙයි. අද වර්තමාන සමාජයේ මුංචි දෙයකින් නුවණ පාවිච්චි කරලා ඉහළටම ගියයි හිටියා. ඉන්නවා. එහෙමනම් කෙනෙකුට දියුණු වෙන්න තියෙන ඉහළම වටිනාම දේ තමයි විද්‍යාව. දැන් බලන්න ලෞකික වශයෙන් හොඳ මිනිස්සෙක් වෙලා උපදින්නේ. ඊළඟට ශක්තිති රාජ්‍ය සම්පත්තිය ලැබලා උපදින්නේ. ඊළඟට දිව්‍ය ලෝකවල ගිහිලා උපදින්නේ. සක්‍රයා වෙලා උපදින්නේ. මේ සෑම දෙයක්ම පින්නතොනි අත්පත් කරගන්න විද්‍යාව නිසා. එහෙමනම් ලෞකික වශයෙන් කොටට නගින දේ අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨයි. ලෝකෝත්තර වශයෙන්මුත් එහෙමයි. කෙනෙක් පින්නතුනි සෝහන් වන්නේ විද්‍යාව නිසා නෙවෙයිද? විද්‍යාව නිසා. සකදාගාමී වෙන්නේ විද්‍යාව නිසා. අවබෝධයනේ නුවණ නිසා. එහෙමනම් සකදාගාමී අනාගාමී වෙන්නෙත් එහෙමයි. රහත් වෙන්නේ විද්‍යාව නිසා අසූ මහා ශ්‍රාවකෙක් වෙන්නේ අග්‍ර ශ්‍රාවක වෙන්නේ පසේ බුද්ධත්වයටපත් වෙන්නේ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙන්නේ විද්‍යාව නිසා එතකොට බලන්න ලෞකික වශයෙන් මිනිසෙක් හැටියට සක්විති රාජ්‍ය ඉහළම තැනට යනවා. සක්විති රජ කියන්නේ මිනිස්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැතුව උපදින්න. ඒ ඉහළම ඉහළටම නගින්නේ විද්‍යාව නිසා. මිනිස්සෙක් වශයෙන් ලෞතර බුද්ධ රාජ්‍යයටම නගින්නේ මොකක් නිසාද? විද්‍යාව නිසා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ පිළිතුර කොච්චර වටිනවද? උන්වහන්සේ වදාලා විද්‍යා උපතකම්සෙත්තා උඩට නගින දේ අතුරෙන් විද්‍යාව ප්‍රධානයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිජ්ජා නිපත සංවර පහළට වැටෙන දේ අතුරින් අවිද්‍යාව ප්‍රධානයි අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද නොදන්නකම මෝඩකම මෙන්න මේකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ එතකොට බලන්න අපේ මේ සාංශාරික ගමන මේකේ ආරම්භක කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා හොයන්න බෑනේ. ඒතර මේ වගේ අනවරාග්‍ර ගමනක් අපි මේ එන්නේ. ඉතින් මේ අනවරාග්‍ර ගමනට ප්‍රධානම හේතුව තමයි පින්නතුනේ මෙන්න මේ අවිද්‍යාව. දැන් බලන්න අපේ සාංශාරික ගමන ගැන හිතුවොත් මෙතන ඉන්න හැම කෙනෙක්ම පින්නතින් මරණයටපත් වෙනවා. හැම කෙනෙක්ම ලෙඩ වෙනවා. හැම කෙනෙක්ම ව්‍යාධියටපත් වෙනවා. හැම කෙනෙක්ම ඉතින් ආයෙ මරුණත් ආයෙ උපදිනවා. ඉතින් මේ විදිහට ඒ වගේම දුක්ඛ දෝමනස්යන්ට භාජනය වෙනවා. ඊළඟට විඳින්න තියෙන සෑම දුකක්ම මේ පින්නතුල්ලාට උරුමයි. ඉතින් මේක තමයි සංසාර දුක්ඛය. ඒක පුදුමාකාර දුක් ගොඩක් අපි විඳිනවා. ඉතින් මේ දුක් හැම දෙයකටම හේතුව මොකක්ද? හේතුව පින්නතුනේ අවිද්‍යාව. නේද? දැන් අපි ක්‍රමානුකූලව පටිච්චසමුපාද පිළිවෙලට ගියොත් අපිට මේ විදිහට උරුම වුණේ ඇත්තටම ඉපදිච්ච නිසා. ඉපදුන් නැත්නම් කවදාකවත් අපිට මේ වගේ දෙයක් වෙන්නේම නැහැ. ඉපදුන් නැත්නම් මේ විදිහට ලෙඩ වෙනවද? වයසට යනවද? ඒ වගේම නොයෙක් නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? ඉස්කෝලේ යන්න ඕනද? ඉගෙන ගන්න ඕනද? රැකී ආරක්ෂා කරන්න ඕනද? ගෙවල් හදන්න ඕනද? මේ මුකුත් කරන්න ඕනේ නැවෙන පිනතුන ඉපදුනා ඉපදුන් නැත්නම් එහෙනම් අපිට මේ සියලු ජරමර සියල්ලම උනේ ඉපදිච්ච නිසා දැන් ඇයි අපි ඉපදුනේ? ඉපදුනේ භවය නිසා. විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා දැන් කර්මයක් නැත්තම් උපදීද? උපදින්නේ නැහැ. කර්ම ශේකරම් කියලා කියන්නේ ඉතින් රහතන් වහන්සේනේ. ඉතින් එහෙමනම් අපි මේ උපදින්නේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. ඒතර විපාක පිණිස කර්ම සකස් වුණේ ඇයි? උපාදානය නිසා දැඩිව බැඳී ගිය නිසා දැඩිව බැඳී ගියයි තණ්හාව නිසා එතකොට තණ්හාව නිසා තමයි අපිට උපාදානය අපි උපාදානයට යොමු වෙන්නේ එතකොට තණ්හාව සකස් වුනේ මොකක් නිසාද වේදනාව නිසා පිඳීම නිසා එතකොට අපිට තණ්හාව දැන් තණ්හාපත් වේදනාපත්‍ය තණ්හා අන්න වේදනාව නිසා තමයි තණ්හාව සකස් වෙන්නේ. ඒතර වේදනාව සකස් වෙන්නේ ස්පර්ශය නිසා, එකතු වීම නිසා. ඒ ස්පර්ශය සකස් වෙන්නේ මොකක් නිසාද? ආයතන 6 නිසා. ආයතන 6 සකස් වෙන්නේ නාම රූප නිසා. නාම රූප සකස් වෙන්නේ විඥානය නිසා, විඥාන සකස් වෙන්නේ සංස්කාර නිසා. සංස්කාර සකස් වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. එතකොට බලන්න මේ අනවරාග ගමනට මේ බිම්මටම අපි ඇදලා දානවනේ. අද මේ මිනිස්සු වශයෙන් හිටියට අවේචි මහා නරකයට ඊළඟ ජීවිතය ඇදලා දාන්න පුළුවන්. ඒකට බිඳුවටම දානවා. මේ බිඳුවටම දාන ප්‍රධානම බලවේගය මොකක්ද එතකොට? අවිද්‍යාව, නොදන්නාකම. විශේෂයෙන්ම මේ චතුසත්‍ය පිළිබඳව දන්නේ නැහැ. දුක දන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. නිවන දන්නේ නැහැ. නිවන සාක්ෂාත් කරන්න යායුතු මාර්ගය දන්නේ නැහැ. මේ නොදන්නාකම තමයි පින්නතුනි කෙනෙක් පහළටම ඇදලා දාන ප්‍රධාන බලවේගය. එහෙමනම් මේ පිළිබඳව පින්නතුන්ලාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ පහළට වැටෙන වර්ෂාපතනයක් යම්කිසි මට්ටමකින් ලෞකික වශයෙන් ඒක කෙනෙකුට පහළට වැටෙන දේ අතුරෙන් ශ්‍රේෂ්ඨයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ වදාරනවා ලෞකික ලෝකෝත්තර උභයාර්ථ වශයෙන්ම ගත්තොත් කෙනෙක් බිඳුවටම ඇදලා දාන දේ තමයි පින්නතුනි අවිද්‍යාව. දැන් අපිට ලෞකික ජීවිතය හොඳට තේරෙනවා. බලන්න මේ මෝඩකම, මේ උද්දච්චකම මේවා නිසානේ මිනිස්සු බිඳුවට වැටෙන්නේ. එහෙමනම් තථාගතයන් වහන්සේ වදාරනවා පහළට වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ප්‍රධානයි. ඊළඟට තථාගතයන් වහන්සේ වදාරනවා සංගෝ පවජමානාන ඇවිදින්නන්ගෙන් මහා සංඝ රත්නය ශ්‍රේෂ්ඨයි. ඒකට හාමුදුරුවන්ට ඕන තරම් ඇවිදින්න පුළුවන් නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනේ එහෙම ඇවිදීම නෙමෙයි මෙතන කියන්නේ. තථාගතයන් වහන්සේ බලන්න ඉස්සෙල්ලාම උන්වහන්සේ වදාළ චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය ওই විදිහට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. තථාගතයන් වහන්සේගේ ජීවිතය බලන්න උන්වහන්සේ වර්ෂයකට මාස 8ක් ඇවිදිනවා. වැඩම කරනවා. ඒක තථාගතයන් වහන්සේ මහා සංඝරත්නය දැන් ඇත්තරම උන්වහන්සේලාගේ මේ වැඩම කිරීමට අපි ඇවිදිනවා කියලා කියන්නේ වැඩම කරනවා. වඩිනවා කියන එකේ තේරුම මොකද්ද? වැඩම කරනවා කියන්නේ වැඩක් අර්ථ අර්ථයේ සලසමින් ගමන් කරනවා වඩිනවා. වළඳනවා කියන්නේත් ඒකයි. නිකම්ම කනව නෙවෙයි. එතකොට දැන් බලන්න උන්වහන්සේලා වැඩම කරනවා කියලා කියන්නේ අර්ථයේ සලසමින් උන්වහන්සේලා ගමන් කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ධර්මය ප්‍රචාරය කිරීම පින්නතුනේ මේ ගම් දනව්සිසාරා වැඩම කරමින් ඒ කාලේ මේ විදිහට තාක්ෂණික දිනුවක් තිබුණේ උන්වහන්සේ සාන්ත විලාසයෙන් වික්ෂ සංඝයා පිරිවරාගෙන ගම් දනව් සිසාරා උන්වහන්සේ වැඩම කරනවා. ඒ වැඩම කරමින් බොහෝ දිනාට අර්ථය ධර්මය කියලා දෙනවා. ඒ ක්‍රමයට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය මුළු ලෝකෙම ප්‍රචාරය කරේ. එතකොට වික්ෂුන් වහන්සේ නමක් වඩිනවා කියලා කියන්නේ ඒක මහා ලොකු ඒ දැකීම උතුම් මංගල කාරණයක්. නමුත් බලන්න අද කාලේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් උදේ පාන්දර දැක්කොත් එහෙම සමහර අය බහුතරයක් හිතනවා අද දවසේ ඉවරයි. මහා මෝසලයි කියලා හිතන මිනිස්සු ඉන්නවා. ඒක කොච්චර අඥාන කතාවක්ද බලන්න. ඕවා පින්නතුනේ බමුණු මත, බමුණන්ගේ මත. දැන් බලන්න මේ විසුන් වහන්සේ නමක් උදේම දැක්කහම අවාසනාවන්තයි කියලා හිතෙනවා. හැබැයි ගයක් හදනකොට තමන්ගේ නිවහන හදනකොට ඔව් අත්විවරමට ගල මුල් ගල කියන්නේ අර අවාසනාවන්තයගෙන් නෙලා පිරිච්චේනවා. ඊළඟට ඒ ගෙදරට උරුහවුත් තියෙනකොට ඒත් අර වාසනාවන්තයෝ ගේනවා. ඊළඟට ඒ ගෙදරට යටලිය තියෙනකොට ඒත් අවාසනාවන්තයෝ ගේනවා. ගැට ගෙවිදිනකොටත් අවාසනාවන්තයෝ දෙනලා පිරිච්චියනවා. ඒ විතරක් ඇයි? ඒකට පදිංචි වෙලා ඊළඟට අඟුලිමාල පිටත කියන්න යන්න ඕන. ඒ ඔය විදිහට පින්නතුනේ ඔක්කොම බහුරූකෝලන් ටික කරලා මරුණට පස්සේ ඒකටත් යන්න ඕන. එතකොට උදේම දකින්න විතරයි හොඳ නැත්තේ. ඒවා පින්නතුනේ ඇත්තටම බමුණු මත දැන් බලන්න අපේ රටේ මේ ජාතික ගීය. ආනන්ද සමරකෝන් මේ ගීතය හැදුවා කියන්නේ නමෝ නමෝ මාතා. ඉතින් බමුණු මතය මොකද්ද උනේ? දැන් ඉන්දියාවේ ඒක ඇත්තටම බමුණු මතයක්. ඉතින් දැන් ඉන්දියාවේ බමුණ මොකද කරේ? දැන් නමෝ තස්ස භගවතෝ අරහතෝ. නමෝ බුද්ධනුව. නුවණ. එහෙමනම් නුවණ තියෙනවා නම් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ අර මේකුණකින් තේනුච්ච කෙනෙක් හිටියා. ඒ වගේ එකක් දෙකක් නෙවෙයි. අද වර්තමාන සමාජයේ පුංචි දෙයකින් නුවණ පාවිච්චි කරලා ඉහළටම ගියයි හිටියා. ඉන්නවා. එහෙමනම් කෙනෙකුට දියුණු වෙන්න තියෙන ඉහළම වටිනාම දේ තමයි විද්‍යාව. දැන් බලන්න ලෞකික වශයෙන් හොඳ මිනිස්සෙක් වෙලා උපදින්නේ. ඊළඟට ශක්තිති රාජ්‍ය සම්පත්තිය ලැබලා උපදින්නේ. ඊළඟට දිව්‍ය ලෝකවල ගිහිලා උපදින්නේ සක්‍රියා වෙලා උපදින්නේ මේ සෑම දෙයක්ම පින්නතුනි අත්පත් කරගන්න විද්‍යාව නිසා එහෙමනම් ලෞකික වශයෙන් උඩට නගින දේ අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨයි ලෝකෝත්තර වශයෙන් උත් එහෙමයි කෙනෙක් පින්නතුනි සෝහන් වන්නේ විද්‍යාව නිසා නෙවෙයිද විද්‍යාව නිසා සකදාගාමි වෙන්නේ විද්‍යාව නිසා. අවබෝධයනේ නුවණ නිසා. එහෙමනම් සකදාගාමි අනාගාමි වෙන්නෙත් එහෙමයි. රහත් වෙන්නෙත් විද්‍යාව නිසා. අසූ මහා ශ්‍රාවකයෙක් වෙන්නේ අග්‍ර ශ්‍රාවක වෙන්නේ පසේ බුද්ධත්වයටපත් වෙන්නේ ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙන්නේ විද්‍යාව නිසා. එතකොට බලන්න ලෞකික වශයෙන් මිනිසෙක් හැටියට ශක්තිති රාජ්‍ය ඉහළම තැනට යනවා. ශක්තිති රාජ්‍ය කියන්නේ මිනිස්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැතුව උපදින්නේ. ඒ ඉහළම ඉහළටම නගින්නේ විද්‍යාව නිසා. මිනිසෙක් වශයෙන් ලෞතර බුද්ධ රාජ්‍යයටම නගින්නේ මොකක් නිසාද? විද්‍යාව නිසා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ පිළිතුර කොච්චර වටිනවද? උන්වහන්සේ වදාලා විඥා උපතසංසෙට්ටා උඩට නගින දේ අතුරෙන් විද්‍යාව ප්‍රධානයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිජ්ජා නිපත සංවර. පහළට වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ප්‍රධානයි. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? නොදන්නකම, මෝඩකම, මෙන්න මේකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට බලන්න අපේ මේ සාංශාරික ගමන මේකේ ආරම්භක කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා හොයන්න බෑනේ. ඒතර මේ වගේ අනවරාග්‍ර ගමනක් අපි මේ එන්නේ. ඉතින් මේ අනවරාග්‍ර ගමනට ප්‍රධානම හේතුව තමයි පින්නතුනේ මෙන්න මේ අවිද්‍යාව. දැන් බලන්න අපේ සාංශාරික ගමන ගැන හිතුවොත් මෙතන ඉන්න හැම කෙනෙක්ම පින්නතින් මරණයටපත් වෙනවා. හැම කෙනෙක්ම ලෙඩ වෙනවා. හැම කෙනෙක්ම ව්‍යාධියටපත් වෙනවා. හැම කෙනෙක්ම ඉතින් ආයෙ මරුණත් ආයෙ උපදිනවා. ඉතින් මේ විදිහට ඒ වගේම දුක්ඛ දෝමනස්යන්ට භාජනය වෙනවා. ඊළඟට විඳින්න තියෙන සෑම දුකක්ම මේ පින්නතුල්ලාට උරුමයි. ඉතින් මේක තමයි සංසාර දුක්ඛය. ඒක පුදුමාකාර දුක් ගොඩක් අපි විඳිනවා. ඉතින් මේ දුක් හැම දෙයකටම හේතුව මොකක්ද? හේතුව පින්නතුනේ අවිද්‍යාව. නේද? දැන් අපි ක්‍රමානුකූලව පරිසම්පාද පිළිවෙලට ගියොත් අපිට මේ විදිහට උරුම වුණේ ඇත්තටම ඉපදිච්ච නිසා. ඉපදුන් නැත්නම් කවදාකවත් අපිට මේ වගේ දෙයක් වෙන්නේම නැහැ. ඉපදුන් නැත්නම් මේ විදිහට ලෙඩ වෙනවද? වයසට යනවද? ඒ වගේම නොයෙක් නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? ඉස්කෝලේ යන්න ඕනද? ඉගෙන ගන්න ඕනද? රැකී ආරක්ෂා කරන්න ඕනද? ගෙවල් හදන්න ඕනද? මේ මුකුමුත් කරන්න ඕනේ නැවෙන පිනතුන ඉපදුනා ඉපදුන් නැත්තම්. එහෙනම් අපිට මේ සියලු ජරමර සියල්ලම උනේ ඉපදිච්ච නිසා. දැන් ඇයි අපි ඉපදුනේ? ඉපදුනේ භවය නිසා. විපාක පිනිස කර්ම සකස් වෙච්ච නිසා දැන් කර්මයක් නැත්තම් උපදීද? උපදින්නේ නැහැ. කර්ම ශේකරම් කියලා කියන්නේ ඉතින් රහතන් වහන්සේනේ. ඉතින් එහෙමනම් අපි මේ උපදින්නේ විපාක පිනිස කර්ම සකස් වෙච්ච නිසා. ඒතර විපාක පිණිස කර්ම සකස් වුනේ ඇයි? උපාදාන නිසා දැන් උන්වහන්සේ උදේ ඉඳලා හවස් වෙනකම්ම කතා කරපුවා තමයි දැන් අපේ ජීවිතේට මේ අපි ගලප ගන්න මහන්සි ගන්න. ඒක බුදු කෙනෙක් කතා කරනවා කියලා කියන්නේ ඒකේ වටිනාකම අපට වචන වලින් කියන්නෙම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකේ කතා කරන්නන්ගෙන් ශ්‍රේෂ්ඨම උත්මයා තමයි තමන් වහන්සේ. ඒ අනුව කල්පනා කළ බලනකොට පින්නතුල්ලා ඉතින් මේ දේශනාවට අනුව විද්‍යාව පහළ කරගන්න. මේ විද්‍යාව උඩට නගින දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨ නම් කර්මය කර්මඵලය හොඳට විශ්වාස කරමින් හොඳ කළොත් හොඳ විපාක ලැබෙනවා. නරක කළොත් නරක විපාක ලැබෙනවා කියන සංඥාව ඒ අදහස විතරට කාවද්ද ගන්න ඕනේ. ඒක විද්‍යාවක්. දැන් මේ පින්නතල බොහොම අමාරුවෙන් මේ සිල්ගුණ පුරන්නේ. මොකද මේ ආසනය වුණත් කෙනෙකුට නොහුරු ආසනයක් පෙදර ඉන්නකොට හිමේ ඇවිදලා හොඳට පුටුවල වාඩි වෙලා ඕන විදිහට හිටපු අයනේ. දැන් මේ එකම තැනක වාඩි වෙලා මේ විදිහට පැයක් දෙකක් නෙමෙයි පැය කීපයක්. මේ කරන කැපකිරීම පින්නතුනි තනිකරම විද්‍යාව නිසා කරන කැපකිරීමක්. ඉතින් මේකෙන් කවදාවත් පහළට යන්නේ නැහැ. මේ කැපකිරීම නිසා පියවරෙන් පියවර පියවරෙන් පියවර උඩටමයි මේ පින්න තුල යන්නේ. විඥා උපත සංසිට්ඨා. ඊළඟට බලන්න දැන් මේ අවිද්‍යා නිපත සංවර දැන් මේ කරන කැපකිරීම තුල පහළට යයිද? දැන් අපි සිහිය හොඳට දියුණු කරගෙන මේ විදිහට සිල්ගුණ පුරණ කොට පින්නතුනේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ අපි අපිට පිහිට වෙනවා. නම් පහලට වැටෙන එක වළක්ක ගන්න මේ ප්‍රතිපත්තිය වල ගොඩාක් උපකාර වෙනවා. ඉතින් මහා සංඝ රත්නයේ දකිමින් පින්නතුනේ ඒක අනුත්තරීය ධර්මයක් වගේ මංගල ධර්මයක්. දැන් මෙතනට වඩින ස්වාමීන් වහන්සේලා දකිනවා දැන් gedara සිල් ගත්තොත් අපට මේ වපසරේ නැහැ. නමුත් දැන් මේ බලන්න නිතරම මේ මේ ආශ්‍රමය දකිනවා, නිවිච්ච ගති දකිනවා. ඊළඟට ස්වාමීන් වහන්සේලා දකින්න අවස්ථාව ලැබෙනවා. එතකොට පින්නතුනේ මේ මහා සංඝ රත්නය දැකීමත් උතුම් මංගල කාරණයක්. ඒ වගේම අපේ ගමනට ලොකු උපකාරයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාම තමයි අපි මේ ස්ථානයේදී ශ්‍රවණය කරන්නේ. එහෙමනම් අද අපි මේ පුංචි දේශනාවක් නමුත් මේ දේශනාව ඉතාම වටිනා දේශනාවක්. ඒ නිසා පින්වත් හැම දිනාටම විද්‍යාව පහළ කරගන්නට, අවිද්‍යාව දුරු කරගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත චිරං රක් රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මන් තරන්ති